بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් حاميم والكتاب المبين إن أنزلناه في ليلة مباركة إنا كنا منذرين فيها يفرق كل أمر حكيم أمرا من عندنا إنا كنا مرسلين رحمة من ربك إنه هو السميع العليم رب السماوات والأرض وما بينهما إن كنتم موقنين لا إله إلا هو يحيي ويميت ربكم ورب آبائكم الأولين بل هم في شك يلعبون فارتقب يوم تأتي السماء بدخان مبين يغشى الناس هذا عذاب أليم حاميم مم පැහැදිලි ග්‍රන්ථයේ නාමයෙන් දිවුරමි. ඉතා භාග්‍යවන්ත රාත්‍රියක සැබවින්ම අපි එය පහල කළෙමු. සැබවින්ම අපි අවවාද කරන්නන් වෙමු. එහි සෑම ප්‍රඥාවන්ත ආඥාවක්ම සියුම් ලෙස තීරණය කරනු ලැබේ. අපගේ සන්නිධානයෙන් වූ ආඥාවක් ලෙස සැබවින්ම අපි ධර්මදූතයෙකු එවන්නන් වූයෙමු. එය නුඹගේ පරමාධිපතිගෙන් වූ දයාවක් වශයනි. සැබවින්ම ඔහු සර්ව ශ්‍රාවකය සර්වඥය අහස් හිද පොළොවෙහිද ඒ දෙක අතර දෑවලද පරමාධිපතිගෙන් වූ දයාවක් වශයෙන් නුබලා ස්තීර ලෙස විශ්වාස කරන්නවුන් නම් ඔහු හැර වෙනත් දෙවියෙකු නැත ඔහු ජීවේ ලබා දෙන්නේය තවද මරණයට පත් කරන්නේය ඔහු නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාට පෙරසිටි නුඹලාගේ මුතුන්මිත්තන්ගේද පරමාධිපතිද වෙයි. එනමුත් ඔවුනට විශ්වාසය නැත ඔවුහු සැකයෙහි කෙලි දෙලති අහස පැහැදිලි දුමක් රැගෙන එන දිනය නබි මුහම්මත් බලාපොරොත්තුවව් එය මිනිසුන් වෙලාගනී මෙය වේදනීය දඩුවමකි ربنا اكشف عنا العذاب إنا مؤمنون أنا لهم الذكرى وقد جاءهم رسول مبين ثم تولوا عنه وقالوا معلم مجنون إنا كاشف العذاب قليلا إنكم عائدون يوم نبطش البطشة الكبرى إنا منتقمون එවිට ඔවුහු අපගේ පරමාධිපතියානනි මේ පීඩාව අපගෙන් ඉවත් කරනු මැනව සැබවින්ම අපි විශ්වාස කරන්නන් වන්නෙමුයි ඔවුන් කියති ඔවුනට උපදේශයක් වන්නේ කෙසේද සත්‍යය පැහැදිලි කරන රසූළුවරයෙකු සැබවින්ම ඔවුන් වෙත පැමිණියය නමුත් ඔවුහු ඔහුට පිටු පැහ තවද ඔහු පොළඹවන ලැබූ පිස්සෙ කියයි කියහ සැබවින්ම අපි දඩුවම සුළු වශයෙන් ඉවත් කරන්නෙමු එවිට සැබවින්ම නුබලා පිටුපෑම වෙත යළි යොමුුවන්නන් වන්නෝය දැඩි ග්‍රහණයෙන් අපි ග්‍රහණය කරන දින සැබවින්ම අපි දඩුවම් කරන්නන් වෙමු. وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ وَأَنْ لَا تَعْلُوا عَلَى اللَّهِ إِنِّي آتِيكُمْ بِسُلْطَانٍ مُبِينٍ وإني عذت بربي وربكم أن ترجمون وإن لم تؤمنوا لي فاعتزلون فدعا ربه أن هؤلاء قوم مجرمون فأسر بعبادي ليلا إنكم متبعون واترك البحر رهوا إنهم جند مغرقون සැබවින්ම අපි ඔවුනට පෙර ෆිරවුන්ගේ ජනයා පරීක්ෂණයට ලක් කළෙමු. තවද උතුම් රසූල්වරයෙකු ඔවුන් වෙත පැමිණියය. අල්ලාගේ ගැත්තන් මට බාරදෙව්. සැබවින්ම මම නුබලාට විශ්වාසදායක රසුනුවරයෙක්මි තවද අල්ලාට එරෙහිව කැරලි නොගසනු මම නුඹලාවෙත මාගේ දූතත්වය පිළිබඳ පැහැදිලි සාක්ෂයක් ගෙන ආවිමි. නුඹලා ගල්ගසා මා නොමරණසේ මාගේ පරමාධිපතිගෙන්ද නුඹලාගේ පරමාධිපතිකෙන්ද සැබවින්ම මම පිහිට පතන්නෙමි. තවද නුඹලා මා විශ්වාස නොකරන්නේ නම් මට හිරිහැර නොකර මා අතහැර දමව්. එවිට ඔහු සැබවින්ම මොවුහු අපරාධකාර ජනතාවකී කියමින් තම පරමාධිපති ඇමතිය. එසේනම් මාගේ ගැත්තන් සමග රාත්‍රී කාලයේ පිටත්වව්. සැබවින්ම නුඹලා ලොහු බඳිනු ලබන්නෝය. තවද මුහුද දෙබෑ වූ ලෙසින්ම තබව්. සැබවින්ම ඔවුන් ගිල්වනු ලබන සේනාව කියයි ඔහුගේ පරමාධිපති ඔහුට පැවසීය. كم تركوا من جنات وعيون وزروع ومقام كريم ونعمة كانوا فيها فاكهين كذلك وأورثناها قوما آخرين فما بكت عليهم السماء والأرض وما كانوا منظرين ඔවුහු කොපමනක් උයන් හා ඇල්ලදොල හැරදමා ගියෝද කෙත්යායන් හා උත්කර්ශවත් ස්ථානයන්ද තවද ඔවුන් එහි බුක්තිවිඳීමට සිටි භාගයන්ද එලෙසින්ම අපි ඒවා වෙනත් ජනතාවකට උරුම කළෙමු. එවිට අහස හෝ මහපොළොව හෝ ඔවුන් ගැන කඳුළු හෙළුවේ නැත. එමෙන්ම ඔවුහු සුළු තරමින් හෝ කාල අවකාශයෙන් නොදෙන ලද්දෝය. ولقد نجينا بني إسرائيل من العذاب المهين من فرعون إنه كان عاليا من المسرفين ولقد اخترناهم على علم على العالمين وآتيناهم من الآيات ما فيه بلاء مبين إن هؤلاء ليقولون إن هي إلا موتتنا الأولى وما نحن بمنشرين فأتوا بآبائنا إن كنتم صادقين තවද සැබවින්ම නින්දිත දඩුවමින් අපි ඉස්රායිල් දරුවන් අත්මිදෙව්වෙමු. ෆිරවුන්ගෙන්ද අත්මිදෙව්වෙමු. සැබවින්ම ඔහු සීමාවන් ඉක්මවන්නන් අතුරින් ප්‍රධාන දාමරිකයෙක් විය ඔවුන් එනම් ඉස්රායිල් දරුවන් එසේ යැයි දැනගෙනම අපි ලෝකවාසයෙන් අතුරින් ඔවුන් උත්කෘෂ්ට තත්ත්වයට පත් කළෙමු. තවද පැහැදිලි පිරික්සුම් ඇති සංඥාවන්ගෙන් අපි ඔවුන්නට දුනිමු. සැබවින්ම මොවුහු මෙසේ පවසන්නෝමය. මෙය අපගේ පළමුවැනි මරණය මිස නැත. තවද අප නැවත නැගිටුවනු ලබන්නේද නැත. නුඹලා සත්‍යවාදී නම් අපගේ මුතුන් මිත්තන් ආපසු ගෙනේනු. أهم خير أم قوم تبع والذين من قبلهم أهلكناهم إنهم كانوا مجرمين وما خلقنا السماوات والأرض وما بينهما لاعبين ما خلقناهما إلا بالحق ولكن أكثرهم لا يعلمون إن يوم الفصل ميقاتهم أجمعين يوم لا يغني مولا عن مولا شيئا ولا هم ينصرون إلا من رحم الله إن إنه هو العزيز الرحيم වඩා යහපත් වන්නේ ඔවුන්ද එසේ නැතිනම් තුබ්බ උජනයා සහ ඔවුනට පෙර සිටි අයද අපි ඔවුන් විනාශ කළෙමු. සැබවින්ම ඔවුහු දුෂ්ට වූ අය අතුරින් වූහ අහස්ත මහපොළවද ඒ දෙක අතර ඇති දෑද විනෝදය සඳහා අපි නිර්මාණය නොකළෙමු. අපි ඒ දෙක සත්‍යයෙන් මිස නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නොදනිති. සැබවින්ම විනිශ්චේදිනය ඔවුන් සියල්ලන්ට නියමිත කාලයයි. එදින මිතුරෙකු තවත් මිතුරෙකුට කළදැයින් කිසිම පලක් නොවන්නේය. තවද ඔවුහු උපකාර කරනු නොලබති. අල්له අනුග්‍රහය දැක් වූ කෙනෙකු හැර. සැබවින්ම ඔහු එනම් අල්له සර්ව බල සම්පන්නේය. අසමසම කරුණාන්විතය. إن شجرة الزقوم طعام الأثيم كالمهل يغلي في البطون كغلي الحميم خذوه فاعتلوه إلى سواء الجحيم ثم صبوا فوق رأسه من عذاب الحميم ذق إنك أنت العزيز الكريم إن هذا ما كنتم به تمترون سبب زكوم غسه පෞකාරයින්ගේ ආහාරයවේ එය තෙල් මණ්ඩිවැනිය එය කුසතුළ කැකෑරේ ඉතා රත් උන්දිය උතුරන්නාක් මෙන් ඔහුව හසුකරගනිව් තවද නිරය මැදට ඔහු ඇදගෙන යව් පසුව වේදනාකාරී දඩුවමින් එකක් වන ඉතා රත් උනුදිය ඔහුගේ හිස මත වත් කරව් රසවිඳිව් සැබවින්ම නුඹ ගරු ගාම්බීර පුරුෂයකි සැබවින්ම මෙය නුබලා ඒ ගැන සැක කළ දෑය එං المتقين في مقام أمين في جنات وعيون يلبسون من سندس واستبرق متقابلين كذلك وزوجناهم بحور عين يدعون فيها بكل فاكهة آمنين لا يذوقون فيها الموت إلا الموتة الأولى ووقاهم عذاب الجحيم فضلا من ربك ذلك هو الفوز العظيم فإنما يسرناه بلسانك لعلهم يتذكرون فارتقب إنهم مرتقبون බිය බැතිමතුන් සැබවින්ම සුරක්ෂිත තැනකය උයන්හිද උල්පත්හිද පටපිළි සහ රන්රිදි ගෙත්තමින් යුත් වස්ත්‍රයෙන් සැරසි මුහුණට මුහුණලා වාඩිවී සිටිති. එලෙසය අපි ඔවුනට හෝරුන් ඊන් මියු ලැසියන් සරණපාවා දෙන්නෙමු. ඔවුහු එහි සම්පූර්ණ සාමයෙන් පසුවමින් සියලු වර්ගවල පලතුරු ඉල්ලා සිටිති. ඔවුහු එහි මරණයේ රස නොවිඳිති මෙලව සිදු වූ පළමුුවැනි මරණය මිස තවද නිරයේ දඩුවමින් අල්له ඔවුන් ආරක්ෂා කරන්නේය එය නුඹගේ පරමාධිපතිගේ දායාදයකි එය මෙය මහත් ජයග්‍රහණය වන්නේ නබි මුහම්මද ඔවුන් උපදෙස් ලබනු පිණිස අපි එය එනම් අල්කුරවානය නුඹගේ බසින්ම ලෙහිසි කළෙමු එනිසා නුඹ බලාපොරොත්තුවෙන් සිටියු සැබවින්ම ඔවුහුද බලාපොරොත්තුවෙන් සිටිති